මංගල සුත්ත යං මංගලං ద్వාදසෙහි චින්කයින් සුසදේවකා සොත්තානං නාදිගච්ඡන්ති අට්ඨතින් සංච මංගලං දේසිතං දේව දේවේන සම්බ පාප විනාශනං සම්ම ලෝකහිතත්තාය මංගලම් තං බනාමහේ එවං නේසුතං මේකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනි අනාථ පින්ඩිකංස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තය රත්ත්‍ය අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේත වනං ඕභාසෙත්වා යේන භගවතේනුප සංකමී උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතාකෝ සාදේවතා භගවන්තං ගාථාය අජ්ජභාසී බහුදේවාමනුස්සාචේ මංගලානි අචින්තයුම් ආකංකමානසොත්තානං බ්‍රූහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූප දේශවාසෝච පුම්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මාපනිදෙච ඒතං මංගල බාහු සච්ඡං චිප්පං ච විනයෝ ච සුසික්ඛිතෝ සුභාසිතා ච යාවාචා ඒතං මංගල මුත්තමං මාතා පිතුං පණ්ඨානං කුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානං ච ධම්මචරියා ච ඥාතකානං ච සංඝෝ අනවඤ්ඤානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මඤ්ඤපානාච සංයමෝ අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරමෝ ච නිවාතෝ ච සම්තුන්ති ච කතඤ්ඤතා ධම්ම ශවණං ඒතං මංගල මුත්තමං කන්තිච සෝම චන්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත් කපෝච බ්‍රහ්මචරියං ච අරිය සත්‍යාන දස්සනං නිම්මාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමං පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සනකම් පැති අශෝකං විරජං කේමං ඊතං මංගල මුත්තමං ඒතාදිසානි කත්වාන සම්බත්තම පරාජිතා සම්බත්ත සොත්තිං ගච්ඡන්ති තං තේ සම්මංගල මුත්තමං මංගල සුත්තම් නිට්ඨිතම්